දුවලදවලමේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම තත්ත්වයෙන් සබලා සාංශාරිකයක් ලබා ගන්නට ඕන කියන අදහසින් තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන නිස්සාරය. මේ මුදින තුනුරුවන් කෙරෙහි සදහැති ඇති කරගෙන තුනුරුවන් වෙනුවෙන් එක අඩියක් කියනකොට ඇති වෙන කුසලයේ පෙන්වනවා සතං හත්ති සතං මත්තා සතං අස්සතරේ සතං කඤ්ඤා සහස්සානං ඒකස්ස පදවී ධාරස්ස කරණාගති සෝලති කියලා. ඒ කියන්නේ අස්සය ලක්ෂයයි. අතුන් ලක්ෂයයි. එතකොට කන්‍යාව ලක්ෂයයි, රස ලක්ෂයයි. එතකොට මේ වගේ ලක්ෂ ගණනෙන් පූජා කරනකොට පිනක් සිද්ධ වෙනවා නම් තුනුරුවන් වෙනුවෙන් අපි ඒ ඉන්න තැන ඉඳලා තුනුරුවන් වෙනුවෙන් එක අඩියක් තියනකොට ඇති වෙන පින රාශියකට බෙදුවොත් ඒ රාශියෙන් කලාවක්වත් අර කරපු එක වශයෙන් නැහැ ලක්ෂ ගණන් පිළිගන්න එක අඩියක්. ඒකත් ඔයගොල්ලෝ දෙකෙන් ගන්නකොට ඉතින් කාඩි කීයක් කියලා ව්‍යාපාර කියන්නේ. නමුත් ඒ හේන ගාන්නේ අදිය තිබ්බ කියන ගානට කවුලන්නේ. ඒකට ඒ තරම් කෙනෙක් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. මේ තුනක කෙනෙක් අපේ ජීවිතයේ පුදුමාකාර රැකවරණයක් ලැබෙන්නේ. ඉතින් ලෝකෙ හැමදාම කෙනෙක් රූපත් වෙනවා නම් තුනුරුවන් සරණ ගිහිල්ලා තුනුරුවන්ගේ රැකවරණය ලබා ගැනීමයි සුවපත් තුනේ. ඉතින් මේ කුමුතු දුරුවන් කෙරෙහි විශ්වාසය කරුපුවක ඇත්තටම සමාධිත්‍ය තමන්ගේ මම කියන්නේ පින් කරන්ද පින් කියනවා. ඉතින් හතරකට පින් කරපු හින්දායි අපි මනුස්සයෝ වෙලා තුනුරුවන්ගේ රැකවරණය ලබා ගන්න පුළුවන් පරිසරයක උපන්. ඉතින් ඒ පින ඒ කුසලයේ අපිට තවදුරටත් වැඩි දියුණු කර ගන්න පුළුවන්. ඌමනාවේ සතරගත මහත් දේශනා කරන ශ්‍රද්ධාව මාර්ගයේ අපි හොඳටම ගන්නවා කෙවල් දරවල් කියලා අපි මොනවා තරම් දේවල් අසුරු කළත් මේ හැමදාම ප්‍රතිපරිහරණය කරන්නට කවදාවත් අපේ නැහැරෙනවා ඉතින් ජීවිතේ ජීවත් කරන්නේ හොයන්න ඕනේ හම්බ කරන්න ඕනේ පවත්න්න ඕනේ තමයි නමුත් ඒක ජීවත් ජීවිතේ ජීවත් කරන්න එක එක විමුක්තිය සඳහන් මේ කියන එකත් ශක්ති කරගෙන මේ වගේ කුණුරුවන් බුදුවිදයන් වහන්සේ කියනකො ධර්ම මාර්ගයෙන් හැමදේම හිත දැඩි කර ගන්න ඕනේ. මෙතන අද දවසේ මේ දවස් ටික විතරක් නෙමෙයි මේ විදිහට පුළුවන් හැම වෙලාවකම විතර දොරේදී මේ සිහිය නෝන ඇති කරගෙන ජීවිතේ මුත්තේ ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේ දවසේදී අපි ආපු සත්‍යව සාර්ථක කරගන්න ඕනේ කියන අදහසෙන් හැම දිනම උත්සාහවත් වෙන්න. ඒකට උදේ කාලෙ වෙනද වගේ ආනාපාන සතිය වඩන්න. ඊට පස්සේ අපි ආනාපාන සතියම විස්තරම වලින් යන්න බොරු වෙන්න එපා. ඒක ඊට පස්සේ හුරුවක් වෙනවා. එමා ඊට පස්සේ ඇතුලේ ඉදිරියට යනකොට ටිකක් අපිට මේක වඩා කමතහන කියුම් වෙනකොට මට පිළිතුරු වෙනකොට හරි පහසුවක් සැහැල්ලුවක් දැනෙනවා. එදිනෙදා ජීවිතයේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු මේ විවිධාකාර මානසික මට්ටම තුළ ජීවත් වෙච්ච අපේ ජීවිතයේ සාපේක්ෂ විශාල හැදෙන දැන මට්ටමක් වෙනවා. ඒකකොට අපි එකොමනකින්ම ඒ ඒ සැහැල්ලුව තුළට හුරුම අධිකතර සම්බන්ධව කරගන්න තියෙන අවස්ථාව යටහැරෙනවා. ඒ නිසා ආනාපාන සතිය වඩන්න ආනාපාන සතියට විතරක්ම හුරු වෙන්න එපා. අපි යකඩයක් සලන්නේ මේ යකඩයක් රත් කරනකොට ඒක සලන්නේ ඒ වගේ ආනාපාන සතිය ආදී කමතහනකින් හිත වලලා ඊට පස්සේ මේ සත්පුද්ගල භාවයට හිතෙන ආරම්භ තමන් කියලා තේන රූපය ඒ වගේම තමන්ට දුවා පුතා ඥාති විශේෂන් කියලා අපිට පුද්ගල භාවයක් නැගෙන ආරම්භ හිතට තීරණවනේ එහෙනම් ඒ අරමුණ ටික ටික හරි මේ කරන්නේ මේ කමතහන්දම මාරු මාරුකම වඩන උත්සාහයක් යනවා. ඒ මොහොතේම හිත තියාගන්නවා. ඒ හිත තියාගෙන ටිකක් භාවනා කරනවා. හිත අහකට දුසා පොකටගෙන හිත ගන්නවා. ඉස්සර වල හිත ටිකක් දැඩි කරගන්නවා නෑ හිත පහතට යන්න දෙන්නේ නෑ කියලා. එහෙම හිතෙන් කල්ය අරගෙන අවිස්ථාන කරගන්නවා. ඒ වාස්ත වෙන විතරක වෙන්න පුළුවන් ආපහු මතක් කරගන්නවා. මේක ටිකක් කරලා සිතාමසාම ආනාපාන සති කමතරන් අතර කරලා තමන්ගේ රූපය පැත්තට නැඹුරු වෙලා මේ රූපේ හැදලා තියෙන්නේ මගේ ශරීරයේ තියෙන කියලා බලන්න මේ රූපය හැදලා තියෙන්නේ කිසිලොම් නේද සම්මා කියලා මේ වගේ කොටස් ටික බලන්න ගුණ ආහාරයෙන් හැදෙන්නේ මේක ඇසුරු කරගෙන පවතින චිත්තය ටික ටික නිසා මේ කය මේ නරක වෙවි තියෙන්නේ මේ කය යෑමෙන් වෙන්නේ මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මේ රූපය මම කියන හැඟීමක් මේ සිටී තියෙනවා නේද? මේ කය මම කියන එකට ඈඳන් එපා මම කියන ප්‍රතිය තියෙන හිතේ. ඒක කියනවා මාන අංශය කියලා මානය කියලා. ඔය මම කියන හැඟීම තියෙන සිටී සිත් දැකගෙන පවතින කයේ ඒ හිත කය මම වගේ මේ පෙනෙන්නේ අපිට. ඉතින් ඒ නිසා ඒ විදිහට ටිකක් වෙනවා මේ කරනවා. එතකොට බාහිර කවුරු හරි කෙනෙක් ආවේ කඩදාවි කරන්නේ ඒ කරි විශේෂ කෙනෙක් කරසියෝ ඒ සිහිවිච්ච කෙනාගේ රූපයක් විසින් අල්ලගෙන ඒකෙන් එක ඒ රූපයේ තුලද තියෙන මේ කොටස් ටික නේද කනවන ආහාරය නැතිව තියෙන කියලා මෙහෙ කරනවා. එහෙනම් ගොඩාක් සපා අරමුණක් දෙකක් මෙනෙහි කළ තව ඕන තරම් සිතුවිලි එයි. සිතුවිලි සිද්ධියම අරමුණක් දෙකක් මෙනෙහි කළා අනිත් ඒවා ඔක්කොම නොසල ගහලා ආය ආනාපාන සතියවල. ආනාපාන සතිය වඩන කාලෙදී සත්‍ය පුද්ගල හැඟීම් හරි මොහොත් තියුණා මොහොත් ඒ වලරන් දෙකම නොසල ගහලා ආනාපාන සතිය වඩන. ඊට පස්සේ ආනාපාන සතිය ටිකක් වෙලා කළා ඒක නතර කරලා ඉවරලා තමයි අර විදිහට පුද්ගල භාවය වඩන. මේ දෙආකාර දෙකකට මාරු වෙන්න එක ටික දවසක් කරනවා. ඉස්සරහට උඩට වැටෙනකොට වැටෙනකොට බාහිර දේවල් හිතෙන ගැටේ නැති වෙනවා. සති නිමිති ආනාපාන සතිය ආස්වාද ප්‍රස්වාස සති නිමිති කියන ආස්වාද ප්‍රස්වාසය වුණා නැති වෙනවා. එතකොට මේ මම කියන හැඟීම තමයි මුළු ආත්ම භාවයෙන්ම සති නිමිති ගන්නව ප්‍රකට වෙලා එක අරමුණෙන් විදර්ශනා කරන්න පුළුවන්. සමථයක් වෙනවා දෙකම එක අරමුණට යන දවසක් කි. ඉතින් දැනට අපේ මනස රවිහින්දන්නේ දෙකක්ම අරමුණට කරනවා. ඉතින් මේ විදිහට නුවණ මෙනෙහි කරන එකට ටික ටික හරි හුරු වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉදර පායන්න පූර්ව නිමිත්ත තමයි මේ අරුණ කියලා. අරුණ ආවකෙන් දැන් ඉදර පායන්න තව ටිකකින් කියන්න පෙර නිමිත්තක් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නමෝ කළ අරිහත්ත්‍ය ලබා ගැනීම පූර්ව නිමිත්ත කියන යෝනිසෝ මනසිකාරය කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරන්නේ මොනින් විතරයි මෙයා සතරෙන් මිදෙනවා අරිහත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ තියෙන පෙර නිමිත්ත කියන්නේ. ඒක නෙවෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විමසන්නේ නැති කෙනා විශේෂණයකට පත් වෙන්නේ නැහැ කියලා නෝනේ මෙහෙ නොකරන කෙනා කවදාවත් විශේෂණයකට පත් වෙන්නේ නැහැ. මේ ශාසනයේ විශේෂණයකට පත් වෙන්න නෝනේ මෙහෙ කිරීම අවශ්‍යමයි. එහෙත් දහම කරුණ ඕනේ විමසන මේ භාවනා කරන්නේ අපි භාවනාවට ටිකක් දික්කෙන් ධර්ම ගැන කතා කරන්නේ එහෙනම් හැමදෙනාම ප්‍රතිපදියාගෙන ඒකම තහන වලන ඊට පස්සේ ටිකක් නැත්නම් පත්තු භාවයක දැනගන්න ආසන්න කොහොමද බාහිර අපේ අරමුණු ටිකක් නුවන් බලනවා රූපයක් පිටසිනා බල එකයත් කරගෙන නාම ධර්ම ටික බලනවා ඒක නතර කරන අවස්ථාවක් තියෙනවා මාර්ග මාර්ග කළා හිතාමතා දෙකම නතර කරලා පොඩ්ඩක් සක්මන් කරනවා සක්මන් කළා ආපහු ඇවිල්ලා ආනාපානසති කරනවා නැගිට්ට නැගිටලා සක්මන් කරුවොත් ඉඳගත්තු ආපහු ඉස්සලාම සමත නිසයි ගන්න සමත නිසයි ගන්න විදර්ශනා කරනවා අර එහෙනම් සහමතාවය කියලා මම හිතනවා. දෙවතිව දුන්න විදිහට තුන්වරට වදනා කියලා සම්බුද්ධ ජීවිතේ පූජා කරලා වැඩි කියනකත් සමාවර්ධන නමස්කාර කරලා නම් භාවනා කරන්නේ මම අහෝදවල් දෙනවා